සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්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 නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් දේශනා කරවගෙන ලංකා වාසී ලෝක වාසී සද්ධර්ම ශ්‍රවණයට කැමැති විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන්නත් ඒ තුලින් තමන් සද්ධර්ම දානානිසංසය මුදුන්පත් කරගන්නත් සූදානම් වෙන මොහොත ධර්ම දානයාගේ අනන්ත ආනිසංසය මෙච්චරක් මෙපමණක් කියලා සීමා කළ නොහැකි බව අපේ භාග්‍යතුන් වහන්සේම වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටද දේශනා කළා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීමත් මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන අයට අවශ්‍යම කාරණාවක් බව ධර්මයේ සඳහන් කළා. එහෙමනම් ශ්‍රද්ධාවෙන් බණ අහන්න කැමති හැමෝටම ශ්‍රවණය කරන්න ධර්මයේ දානය කරවන්න කටයුතු සංවිධානය කරගත්ත මේ පින්වත් පිරිස බොහෝ දෙනාට අනුකම්පා සහිතව මේ දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන්නද කටයුතු කරලා රැස් කරගන්න උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලක් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධාතුව පසක් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිනතිනි අද ධර්ම දේශනාව තුළින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව. මේ දවස්වල සාකච්ඡා කරමින් සිටියේ කීටාගිරි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන කීටාගිරි සූත්‍රයට සම්බන්ධව තමයි මේ විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව සාකච්ඡා කරන්න කල්පනා කළේ. කීටාගිරි සූත්‍රය ඇසුරු කරගෙන දේශනා දෙකක් සිදු කරන්නට යෙදුණා. ඊට සම්බන්ධ වෙන තුන්වෙනි දේශනාව තමයි මේ සිදු කරගන්න සූදානම් වෙන්නේ මේ සත්පුරුෂයන්ගේ දායකත්වයෙන්. විකාල භෝජන ශික්ෂාපදය මේ ලොකු කුඩා හැම කෙනෙක්ම හොඳට දන්නා වූ ශික්ෂාපදයක්. පන්සිල් වලින් පස්සේ අෂ්ටාංග උපෝසත සීලයේ තියෙනවා, නවාංග උපෝසත සීලයේ තියෙනවා, දසාංගපෝසත සීලේ තියෙනවා. එහෙමනම් මේ සිල්වල 6 වෙනි ශික්ෂාපදේ තමයි මේ විකාල භෝජන ශික්ෂාපදේ. පන්සිල් වලට පහක් තියෙනවා. අටසිල් වල අට ඇතුලේ 6 වෙනි ශික්ෂාපදේ විකාල භෝජන ශික්ෂාපදේ. නවාංගපෝසතේ දසාංගපෝසතේ තුලත් 6 වෙනි ශික්ෂාපදේ බවට පත්ුනේ විකාල භෝජන ශික්ෂාපදයයි. මේ ශික්ෂාපදේ මේ තරම්ම වටින්නේ මොන හේතුවක් නිසාද කියන කාරණාව පහුගිය දේශනාවෙන් අපි මදක් සාකච්ඡා කරන්න යෙදුණා. මේ ශරීරය පිළිබඳව අපිට තියෙනවා නම් පින්නතුනි තණ්හාවක්. ආන් ඒ තණ්හාව අඩු කරගත්තාම මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒක ප්‍රධාන ප්‍රයෝජනයක් බවට පත් වෙනවා. අන් ඒ නිසා ශාරීරියේ පිළිබඳව තණ්හාව අඩු කරගන්න අඩු කර ගැනීම සඳහාම දේශනා කරපු සිල්පදයක් හැටියට විශේෂයෙන් පුද්ගලයා නිවනට යොමු කරවන සිල්පදයක් හැටියටත් මේ විකාල භෝජන ශික්ෂාපදේ සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද පින්නතනේ මේ ශාරීරිය පිළිබඳව තියෙන තණ්හාව අඩු වෙනතුරු යමෙක් භාවනා කරන්න සූදානම් වෙනවා නම් විශේෂයෙන් විදර්ශනා භාවනාව දියුණු කරගන්න පුළුවන්කමක් නැහැ කියන කාරණාව ධර්මයේම සඳහන් කරනවා. ඒක හරියට වැඩෙන්න නම් ශරීරය පිළිබඳව තියෙන තෘෂ්ණාව අඩුවිය යුතුමයි කියන කාරණාව තමයි සිහිපත් කරලා තියෙන්නේ. ආන් ඒ නිසා ශරීරය පිළිබඳව තියෙන තෘෂ්ණාව පිළිබඳව සාකච්ඡා කරන සිල්පද අතර විකාල භෝජන ශික්ෂාපදයේ හරි වටිනවා. මොකද මේ ශරීරය පිළිබඳව තියෙන තෘෂ්ණාව නිසානේ අපිට ආහාර අවශ්‍ය වෙන්නේ. ඒකනේ නිතර නිතර ආහාර ඉල්ලන්නේ මේ කය. තෘෂ්ණාවක් තියෙන නිසා ඉල්ලන ඉල්ලන වෙලාවට මොන මොනවා හරි දෙන්න අපි ලෑස්ති වෙනවා ටික ටික. ආන්ගේ තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න පුළුවන්කම තිබුණොත් කය පිළිබඳව තියෙන තණ්හාව ක්‍රමයෙන් සංසිඳව ගන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා සඳහන් කළා මේ සිල්පදය පන්සිල් වල නම් ඒ සිල්පද පහම තරම් වටිනවා කියලා. ඒ පහට වඩා වටිනව නෙමෙයි පන්සිල්පද පහම තරම් වටින මහා ශික්ෂාපදයක් බවට පත් වෙනවා විකාල භෝජන ශික්ෂාපදය. හේතුව තමයි නිවනට යන්න හිතන අයට ඒ ශික්ෂාපදේ ඒ තරම්ම වටින හින්දා. ඉතින් කීටාගිරි සූත්‍රයෙන් නම් අපි කරුණු සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ බොහොම අගය කරලා දැක්වා තුන් වේලෙන් එක වේලක් නතර කරගන්න පුළුවන් නම්. නිරෝගී භව චිරජීවනයේ පිණිසත් කායික ශක්තිය පිළිබඳවත් ඒක හේතු වෙනවා කියලා අපි සාකච්ඡා කළා. මේ මේ ශික්ෂාපදය විකාල භෝජන ශික්ෂාපදය අපේ බුදුරජාණන් වහන්සේ එදා පැනෙව්වහම හුඟක් අය සඳහන් කරලා තිබුණා ආහාර ගැනීමත් මහා කුසලයක් නෙමෙයි කියලා. මේ කාලේ ආහාර ගත්තා කියලා ඒක මහා කුසලයක් නෙමෙයි කියලා සඳහන් කළා. හැබැයි දැන් අපි දැනගන්න ඕනේ මේ අකුසලයක් වෙනවා නම් වෙන්නේ පන්සිල් මත ඉන්න අයට නෙමෙයි කියලා. අටසිල් වලින් ඉහළට තමයි මේ ශික්ෂාපදේ තියෙන පන්සිල් වල නෑනේ විකාල භෝජන ශික්ෂාපදය. එහෙනම් පන්සිල් වලට වඩා විශේෂ සීලයක් සමාදන් වෙන්නේ උතුම් අරමුණක් ඉක්මනට සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන අය. ආන් එහෙම සමාදන් වෙච්ච අයට තමයි මේ සිල්පදේ තියෙන්නේ. ඒ නිසා එදා ඒ සිල් සමාදන් වෙලා හිටපු අය තමයි සඳහන් කළේ ওই කාරණාව ඒ තරම්ම බලපාන්නේ නැහැ කියලා. එතකොට එදා විතරද එහෙම සඳහන් කරපු අය ඉන්නේ අදත් ඉන්නවා විකාල භෝජන ශික්ෂාපදයේ ගරු කරන්නේ නැති අය අදත් ඉන්නවා ඒ නිසා සමහර අය කතා කරනවා ආහාර ගත්ත කියලා කවුද අපායට යන්නේ ආහාර ගත්ත කියලා කාටද පෞසිද්ධ වුනේ එහෙම අහන පිරිස් එදා වගේම අදත් අදත් මේ සමාජයේ ඉන්නවා. තව සමහර අය මේ විකාල භෝජන කියන ශික්ෂාපදය කිසිම ගෞරවයක් නැතුව වෙනස් කරලා ඒගොල්ලෝ කොහොමද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේක විකාල භෝජන නෙමෙයි මේක විකාර භෝජන කියලා. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ශික්ෂාපදයේ එහෙම විවේචනය කරන්න ගියපු අයට තිසරණවත් පිළිටන්නේ පිළිටන්නේ නැහැ කියන කාරණාවම ධර්මයේම දකින්න ඕනේ. තවත් කෙනෙක් සඳහන් කරනවා මේ ආහාර ගන්න වෙලාවක් නැහැ. බඩගිනියාව නම් යම් වෙලාවක ඒක තමයි ආහාර ගන්න ඕන වෙලාව. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිල් සටහනේ විකාල භෝජන කියන ශික්ෂා පදයක් නැතුවද කොහෙද? නමුත් නිවන් හොයාගෙන යන කෙනෙකුට අත්‍යවශ්‍යම ශික්ෂා පදයක් නිසායි සඳහන් කළේ පන්සිල් පද පහම තරම් වටින ශික්ෂා පදයක් නිවන හොයන අයට විකාල භෝජන ශික්ෂා පදය. නමුත් මේ එක එක්කිනා නගාපු මේ ප්‍රශ්නවලට අපේ බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දෙවැනි පොතේ බික්කු වර්ගයේ තියෙන ලටුකි කෝපම කියන සූත්‍රයෙන් උත්තර දීලා තියෙනවා. මේක ඒ තරම් ලොකු ශික්ෂාපදයක් නෙමෙයිද කියන එකට හොඳ උත්තරයක් දීලා තියෙනවා. මොකද්ද ලටුකි කෝපම සූත්‍රයෙන් මේ සඳහා සඳහන් කරලා තියෙන්නේ? පින්නදෙන ලටුකික කියලා කියන්නේ ඊටාම හීන වූ ශක්තියක් තියෙන පුංචි කුරුල්ලෙක්. කැට කුරුල්ලෝ කියලත් මේගොල්ලන්ට කියනවා. ඇඟේ ලොකු හයියක් නැහැ. ආන් ඒ හින්දා සඳහන් කරනවා රසකිඳ වැලකින් බැන්දත් කඩා ගන්න බැරුව මැරෙනවා කියලා. ලටු කික කුරුල්ලෙක් රසකිඳ වැලකින් ගැට ගැහුවොත් ඒක කඩා ගන්න බැරුව ඒ කුරුල්ල මැරෙනවා කියලා. එතකොට මේ රසකිඳ වැල කියලා කියන්නේ තරම්ම හයිය නැති ටිකක් ඇද්ද පමණින් කැඩෙන වැලක්. එතකොට මේ කුරුල්ලටත් ලොකු හයියක් නැහනේ. ආන් ඒ හින්දා මේ කුරුල්ලා මෙල්ල කරන්න පුළුවන් රසකිඳ වැලකින් බැඳලා නවත්තන්න පුළුවන් ගලව ගන්න බැරි හින්දා රසකිඳ වැලේ බැම්ම තියාගෙනම ඔහු මැරෙනවා. ශක්තිය නැහැ. අපිට හිතෙනවා ඒ බන්ධනය ඒ තරම් දෙයක්ද කියලා. කුරුල්ලගේ ප්‍රමාණයටනේ කතා කරන්නේ. රසකිඳ වැලකින් බැඳලා ඉන්න කුරුල්ලා ඒක කඩා ගන්න බැරුව මැරෙනවා. ලටු ටික කුරුල්ලා. අපිට හිතෙනවා මේ කුරුල්ලට මේකවත් කඩා ගන්න බැරි වුණාද කියලා. එහෙම හිතෙන්නේ අපිට. ඒ කාරණාව මතක තියාගන්න ඕනේ මේක අපි ඉස්සරහට මොකද්ද මේ කියන්නේ කියන කාරණාව ගලපනවා පහු. මේ වර්තමානයේ තියෙන ප්‍රශ්න වලට හොඳ උත්තරයක් තියෙන නිසා. ඊළඟට පින්නතනේ දැන් ලටුකික කුරුල්ලා නම් බැඳලා ඉන්නේ රසකින්ද වැලකින්. රජ්ජුරුවන්ගේ ඇත්තු බැන්දේ මොන වගේද එතකොට? අපි දැකලා තියෙනවා ඇත්තු බැඳලා ඉන්නවා. අද නම් ඩංවැල් දාලා බැඳලා ඉන්නවා. එදා බැන්දේ මේ නැව් වල තියෙන මහ කඹ වලින්. අපි කියන්නේ නැව් කඹ කියලා. ආන් මේ මහ කඹ වලින් තමයි එදා ඇත්තු බැන්දේ. දැන් එතකොට අපි හිතනවා ඇතාට මේක කඩන්න බෑ. අර ලටුකික කුරුල්ල බැඳලා ඉන්න රසකින්ද වැල දැකලා අපි කිව්වා මේකත් බන්ධනයක්ද කියලා. නමුත් ඒක අපිට බන්ධනයක් නුනට ඒ කුරුල්ලට ඒක බන්ධනයක්. දැන් එතකොට ඇතා බැඳලා ඉන්නවා නැව් කඹයකින්. අපි හිතනවා මෙයා නම් හොද්දට හිර කරලා බැඳලා. ඇතෙක් නිකන් හිටියොත් අපි ළඟට යන්න බය නැහැ. හැබැයි ඇතා බැඳලා ඉන්නවා නම් අපි හැමෝම ළඟට යනවා බොහොම නිර්භීතව. ඒ වුණාට ඇත්තටම ඇතා ඒ කඹ වලින් බැඳලා හිටියට එයාට කඩාගන්න බැරිද? පුළුවන්. මේගොල්ලෝ මොනවද කරන්නේ ඇත්තුවාගේ සත්තු? මහා ප්‍රාකාර පෙරලවන්නේ, ලොකු තාප්ප බිඳින්න, යකඩ පවුරු ගලවන්න තමයි ඇත්තු පාවිච්චි කළේ. ඒ තරම් මහ ප්‍රාකාර බිඳලා දාන්න පුළුවන් රජ්ජුරුවන්ගේ ඇත්තු. ඒ ඇත්තුන්ට බැරිද මේ කඹේ කඩන්න? පුළුවන්. ඇයි එයා ඒක කඩන්නේ නැත්තේ? හික්මිලා ඉන්න හින්දා. ඒක කඩා ගන්න යන්නේ නැහැ. නමුත් ඔහුට ඒක කඩන්න පුළුවන් අපේ කල්පනාව එක කඩන්න බෑ කියලා. ඒ හින්දා අපි බය නැතුව ළඟට ගිහිල්ලා ගැවසි ගැවසි ඉන්නවා. බැඳලා ඉන්න කෙනා ළඟ. බැඳලා නැත්නම් අපි ළඟට යන්න හරි හරි බයයි. ඒ නිසා සඳහන් කළා මේ යථාට හිතුනොත් මේක මේ කඩලා දාන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ කාරණාව තවත් උපමාවකට ගලපලා කොහොමද ඒ උපමාවට ගලපන්නේ? ඇතා ලොකු බන්ධනයකින් බැඳලා ඉන්නවා කියලා අපිට හිතුණාට ඇතාට ඒක ලොකු ලොකු නෑ. කුරුල්ල බැඳලා ඉන්න බන්ධනයත් ඒ තරම් දෙයක්ද කියලා අපිට හිතුණාට කුරුල්ලට ඒක හුඟක් ලොකු බන්ධනයක්. මේ මේක භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අපට ආන් ඒ පොඩි දේවල් අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. මේක පොඩි දෙයක් නම් අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද? මේ සිල්පදේ විකාල භෝජන සිල්පදේ. ඒකනේ සමහර කට්ටිය කියන්නේ ඔක ඒ තරම් දෙයක් නෙමෙයි. අර කෑම කෑවා කියලා කවුද අපාය යන්නේ? කෑම කෑවා කියලා කාටද සිල් කැඩෙන්නේ? කෑම කන එකත් වරදක්ද? එහෙම හිතන්නේ මේක එතකොට බොහොම ලඝු කරලානේ සලකලා තියෙන්නේ. ඊටාම සුළුෙන් තමයි සලකලා තියෙන්නේ මේ ශික්ෂාපදේ. ආන් එහෙම සුළු දෙයක් නම් මේක ඒ මිනිසුන්ට ඕනෑම වෙලාවක ඒ කෑම කන එක නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක සුළු වැඩක් නේ. යමෙකුට ඒක නවත්ත ගන්න බැරි වුණා නම්, ඒක නවත්ත ගන්න බැරි වුණා නම් ඒක මහ ලොකු බන්ධනයක්. මහ ලොකු තණ්හාවක්. ආන් ඒකෙන් අපිට පැටහෙන්නේ නැද්ද? සමහර කෙනෙක් කතා කරනවා මේ විකාල භෝජනය ඒ තරම් දෙයක් නෙමෙයි කියලා. ඒකයි කිව්වේ නෙමෙයි නම් ඕනෑ වෙලාවක ඒක නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඕනෑ වෙලාවක ඒක අපිට නවත්තන්න පුළුවන්ද? කියනකොට නම් කියනවා මට පුළුවන් ඕනෑම දෙයක් නවත්තන්න කියලා. ඕන්නම් එක දවසක් අමාරුවෙන් නවත්තලා ඉඳී. දෙකක් අමාරුවෙන් නවත්තලා ඉඳී. ඊට පස්සේ කියනවා රැයට කෑම කෑවේ නැත්තම් නිින්ද යන්නේ නැහැ කියනවා. රැයට කෑම කෑවේ නැත්තම් ඇඟ හැදෙන්නේ නැහැ කියනවා. රැයට කෑම කෑවේ නැත්තම් ශක්තිය වැඩෙන්නේ නැහැ කියලා කියනවා. අනික් දෙවේලම නැතුවට කමන්නේ රැයට කෑම ඕනමයි කියලා කියනවා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේන් දැන් පේනවා කය පිළිබඳව මොනතරම් තණ්හාවක් තියෙනවද කියලා. සිල්ගත දවසේට 24 පැය සිල් ගන්න බැරුව කී දෙනෙක් සිල් පවාරණය කරලා යනවද රාත්‍රී ආහාරය අතහැර ගන්න බැරි හින්දා වෙන එකම හේතුවක්වත් හින්දා නෙමෙයි සිල් පවාරණය කරන්නේ රැයට කෑම නොකා ඉන්න බැරි හින්දා ඒ හින්දා සිල් පවාරණය කරලා යනවා එතකොට තේරෙනවද කය පිළිබඳව මොනතරම් බන්ධනයක් තියෙනවද කියලා ආන් ඒ බන්ධන කඩන්න නැතුව කොහොමද අපි නිවනට යන්නේ ඒ තෘෂ්ණාව ලයින් කරන්නේ නැතුව කොහොමද බාහිර තෘෂ්ණාව ලයින් කරන්නේ ආන් ඒකින්ද මේක පොඩි බන්ධනයක් පොඩි බන්ධනයක් නෙමෙයි කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. නමුත් සමහර අය කතා කරන්නේ ඒක බොහොම සුළු දෙයක් හැටියට. මෙහෙම හිතහම තමයි තේරෙන්නේ ඒක සුළුද කියලා. ආන් ඒ නිසා මේ සිල්පදේ කෙනෙක් වැඩිම ගණන් නොගෙන මේක පොඩි දෙයක් කියලා හිතනවා නම් ආන් ඒ පොඩි දේ අතහරින්න පහසුවෙන්ම පුළුවන්කම තියෙන්න ඕනේ. අතහරින්න බැරි නම් ඒක ලොකු බන්ධනයක්මයි කියලා සඳහන් කළා. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා පින්නදිනේ කැටකිරිල්ලට රසකිඳවැල මහ බන්ධනයක් වගේම මහයතාට මහ කඹේ මහ බන්ධනයක් නෙමෙයි කියලා. කැටකිරිල්ලීට ඒක මහ බන්ධනයක්, ඇතෙකුට ඒ මහ කඹේ බන්ධනයක් නෙමෙයි. අන්න ඒ වගේ මිනිස්යන් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ උදාහරණ දෙකක් පෙන්නලා තියෙනවා. මොකද්ද මිනිස්සු සම්බන්ධයෙන් පෙන්නපු උදාහරණේ? එක මිනිසියෙක් ඉන්නවා හරීම දුප්පත්. මේක තමයි පළවෙනි උදාහරණේ මිනිස්සු පිළිබඳව දක්වපු. හරීම දුප්පත් මිනිසෙක්. චූටි ගෙයක් තියෙන්නේ. ගේ චූටි වුණාට වහලේ හැමතැනම හිල් වෙලා කොයි වගේද? කුරුල්ලෙකුට ඉගිල්ලා යන්න පුළුවන් තරම් හිල් වහලේ තියෙනවා. එතකොට එහෙනම් වැස්සොත් මේ ගෙට වෙන්නේ මොකද්ද කියන කාරණාව 아무තියෙන් කියන්න ඕනෙම නැහැ. මෙයාගේ ගේ ඇතුලේ එකම එක ඇඳක් තියෙනවා. ඒකත් කැඩිච්ච ඇඳක්. මෙයාට බිරිඳක් ඉන්නවා. ඊටා විරූපී ශරීරයක් තියෙන කිසිම පිරිසිදුකමක් නැති බිරිඳක් මෙයාට ඉන්නවා. දැන් මතකද කතාව? ඊටාම දුප්පත් මිනිස්සෙක් පුංචි ගෙයක් වහලි කුරුල්ලන්ට රින්ගන්න පුළුවන් තරම් හිල් හැදිලා, දි รา පු අබලන් වෙච්ච ඇඳක් මේ ගේ ඇතුලේ තියෙනවා. එක වේලකට කෑම කන්න හාල් ටිකක් මේ ගේ ඇතුලේ තියෙනවා. ඊටාම විරූප වෙච්ච බිරිඳක් මොහුට ඉන්නවා. මේ මේ දුප්පත් මිනිසයාට එක දවසක ඊටාම ප්‍රියමනාප පෙනුමක් තියෙන, සාන්ත ගමනක් තියෙන, දැක්ක කෙනෙක් නිමෙන අපූර්ව භික්ෂු රූපයක් දකින්න ලැබෙනවා. දැන් ඒ මිනිසයා කල්පනා කරනවා අනේ අර ස්වාමින් වහන්සේ මොන තරම්නම් නිදහසේ සතුටින් ඉන්නවද මේ සේරම ටික අතහැරලා දාලා මටත් මහාන වෙන්න තිබුණොත් කොච්චර හොඳයිද කියලා එයා කල්පනා කරනවා මේක තමයි පළවෙනි උදාහරණය දෙවෙනි උදාහරණය විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන ලොකු මාලිගාවක් තියෙන සැප සහිත රත තියෙන බිරින්දෑවරු ලස්සන බිරින්දෑවරු කීප දෙනෙක් ඉන්න කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් නැති මහසිටුවරයෙක් ඉන්නවා හැම දෙයකින්ම භවභෝග සම්පත් වලින් ආඩ්‍යයි සිටුවරයයි gedare. මේ සිටුවරයට දවසක ආංගර සාන්ත ස්වරූපයක් තියෙන භික්ෂුන් වහන්සේ දකින්න ලැබෙනවා. සිටුවරයා හිතනවා අනේ මේ ඔක්කොම දේවල් අතහැරලා දාලා මට දවසක උන්වහන්සේ වගේ වෙන්න පුළුවන්කම තිබුණොත් සිටුවරයා මොකද කරන්නේ? සිටුවරයා සේරම අත්හැරලා දාලා ගිහිල්ලා මහාන වෙනවා. අර දුප්පත් මිනිහත් හිතුවේ නැද්ද මහාන වෙන්න? එයත් හිතුවා මහාන වෙන්න. හැබැයි එයාට තාම මහාන වෙන්න එන්න බැරුව ගියා. මොනවද යාට අත්හරින්න බැරි වෙලා තියෙන්නේ? හිල් වෙච්ච වහලයක් තියෙන පුංචි ගේයි, ගේ ඇතුලේ තියෙන කැඩිච්ච ඇඳයි, වේලක කැමරට තියෙන හාල් ටිකයි, විරූපී බිරිඳයි අත්හැරගන්න බැරුව තාම යාට මෙතෙන්ට එන්න බැරුව ගියා. නමුත් අර මහා සම්පත් තියෙන සිටුවරයා ඒ ඔක්කොම අතහැරලා දාලා ගිහිල්ලා මහාන වුණා. ආන් ඒ වගේ තමයි සමහර කට්ටිය විකාල භෝජන ශික්ෂාපදේ ගැන කතා කරනකොට කතා කරන්නේ ඕක ඒ තරම් දෙයක් නෙමෙයි වාගේ. ඕක හරි සුළු දෙයක් වාගේ. ආන් එහෙම සුළු දෙයක් නම් එයාට අතහරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් අර දුප්පත් මිනිහාගේ ගේ ඇතුලේ තියෙන සුළු දේවල් ටික අතහරින්න බැරි වුණානේ යාට. මේ මේ ඕක සුළු දෙයක් කියන කට්ටියටත් ඒක අතහරින්න බැරි වෙලයි තියෙන්නේ. සුළුයි සුළුයි කියලා කතා කරුවා නම් ඕනෑම වෙලාවක විකාල භෝජනේ නවත්තන්න පුළුවන්කම තියෙන්න ඕනේනේ. එයාලට ඒක නවත්ත ගන්න බැරි වුණා. ආන් ඒ හිඳයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේක සුළුයි කියලා කවදාවත් හිතන්න එපා මේක සුළුපටු එකක් නෙමෙයි මේක ලොකු සිල්පදයක් ඒකයි කියේ පන්සිල්පද පහම තරම් වටින ශික්ෂාපදයක් නිවන හොයන අයට අත්‍යවශ්‍යම ශික්ෂාපදයක් නිවන හොයන අයට මොකද්ද මේ කය පිළිබඳව තියෙන තෘෂ්ණාව නැති කරන එක ආන් ඒකටයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා හයවෙනි ශික්ෂාපදයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඊළඟට සඳහන් කරනවා ඊටාම සැපවත් ජීවිතයක් ගත කරන සිටුවරයෙක් ආන් ඒ ජීවිතය අතහැරලා දාලා ගිහිල්ලා මහාන වුණා. නමුත් අර දුප්පත් පුද්ගලයාට ඒ තමන්ගේ තියෙන සුළු ලාභය අතහැරලා දාලා ගිහිල්ලා මහාන වෙන්න බැරුව ගියා. හරියට බැලුවහම කොයි වගේද මේ විකාලේ රත් කරන දේවල් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා සඳහන් කළේ. හරියටම සිල් ආරක්ෂා කරනවා නම් විකාලය තුල රත් කරපු දේවල් වළඳන්න එපා කියලා කියනවා. මේ ශික්ෂාපදේ හරියටම හරියටම රකින්නවා නම් ආන් ඒක මොනවද මේ විකාලේ රත් කරපු දේවල් වලට අපි කියන්නේ? ගිලම්පස. ඇයි ඒ ගිලම්පස කියලා කියන්නේ? ගිලනුන්ට ප්‍රත්‍ය වෙච්ච නිසා ගිලම්පස. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අත්හරින්න කියලා. ගිලම්පස වළඳන්න එපා කියලා. ගිලන් නැතුව බෙහෙත් වළඳන්න මේ ශාසනය උගන්වන්නේ උගන්වන්නේ නැහැ. ලෙඩක් හැදුනොත් වැළඳුවාට කමක් නැහැ. ලෙඩක් නැතුව වළඳන්න යන්න එපා. ඒ කියන්නේ එහෙනම් ගිලන්පස කියන කාරණාව මේ ශාසනයේ අහකටම ගියපු එකක්. එහෙමනම් විකාලයේ රත් කරපු දේවල් වළඳන්න එපා කියලායි මේ සඳහන් කරන්නේ. එතකොට හිතන්නකෝ පින්නතුනේ මේ විකාලයේ රත් කරපු දේවල් වළඳන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙන් ශික්ෂාපදයටත් යම් හානියක් වෙනවා. බලපෑමක් ඇති කරනවා මොකද්ද? කය පිළිබඳව තියෙන තණ්හාවම තමයි එතනත් පෙන්වන්නේ. එහෙනම් ඒක මෙහෙම සඳහන් කෙරුවොත් සමහර වෙලාවට සිල් අරගෙන ඉන්නකොට අපිට හැන්දෑවේ ආරාධනා කරන මංගල උත්සවයකට අපි යනවද? යන්නේ නැහැ. මංගල උත්සවයට ගියාම ඒගොල්ලන්ගේ ආහාරයත් අනිවාර්යෙන් සප්පායම් වෙන්න එපයි. එහෙනම් සිල් අරගෙන මට ගිහිල්ලා එහි කෑම කන්න මම යන්නේ නැහැ මංගල උත්සවයට. තව කෙනෙක්ගේ සාදයකට ආරාධනා කරනවා මම ඒකට යන්නෙත් නැහැ. තව කෙනෙක් ওই ලොකු ආපන ශාලාවකට යන්න ආරාධනාවක් කරනවා. යම් මැක්ඩොනල්ඩ් එකකට. ඒ වගේ තැනකට යම් කියනවා කෑමකට. අපි කියනවා නෑ. අද කොහේ යම් කීවත් මම එන්නේ එන්නේ නෑ. මං සිල් අරගෙන. ඒ වගේ තියෙන කෑම වේල කොච්චර රසවත්ද? ඒ කෑම වේල කොයිතරම් ප්‍රණීතද සුවඳද පිළිවෙලද ඒ ඔක්කොම අපි අපි දන්නවා. නමුත් අපි ඒ ඔක්කොම අතහැරලා ඉන්නේ. එහෙනම් අහන ප්‍රශ්නේ මොකද්ද? එච්චර වටින ආහාර වේල අත්හරින්න පුළුවන් වුණා නම් ඇයි මේ තේ කහට කෝපියත් හැරගන්න බැරි වුනේ? ඇයි ඒ වගේ සුළු දෙයකින් සිල්පදයට හානි කරගන්නේ? ආන් ඒ කාරණාවට තමයි උත්තරයක් හොයන්න ඕනේ. ආන් ඒ නිසා භාග්‍යතුන් හසෙපා කියලා කියවනම් ඒ කාරණාව අපි අත්හරින්නම අත්හරින්නම වෙනවා. ගිලන් නැතුව ගිලන්පසක් ගන්න එපා කියලාම මේ ශාසනය දේශනා කරනවා. ඒ මොනවද ගිලන්පස කියලා කිව්වේ? රත් කරපු දේවල්. කොහොම රත් කරපුවාද? ගින්නෙන් රත් කරපුවා. ගින්නෙන් රත් කරපුවා විකාලේ කැප නැහැ කියලායි සඳහන් කරන්නේ. අවුවෙන් රත් කරලා කැපයි. ගින්නෙන් රත් කරලා භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ අනුමත කරන්නේ නැහැ. එහෙනම් හවසට මොනවද අනුමත කළේ? පළතුරු යුෂවල පාන. තමයි හවසට අනුමත කරලා තියෙන්නේ. ඒ මොනවාගේ පළතුරුද කියන කාරණාව අපි මුල් දේශනාවේ සාකච්ඡා කළා අෂ්ටපාන කියලා જાතියක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂ පළතුරු වර්ග 8ක්. ඒකෙන් පළතුරු ගෙඩියක් මිරිකලා ඉස්ම වැළඳුවා කියලා බඩ පිරෙන්නේ නැහැ. හැබැයි බඩ පිරෙන්නේ නැති වුණාට ආහාර වේලකින් අවශ්‍ය ශක්තිය ලබන්න පුළුවන් ඒ වාගේ ගුණදායක පළතුරු 8ක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ අෂ්ටපාන වලට දේශනා කරලා තියෙන්නේ. ආන් එහෙම දෙයකින් පළතුරු විශයක් වළඳන්ඩ භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාලා. ඒ අට ඇරෙන්න ඊට අනුරූප පළතුරු වර්ග කොව්ව වැළඳුවත් කමක් නැහැ කියලා දේශනා කරනවා. නව මහ ඵල වළඳන් දෙපා කියලා විතරක් තහනම් කරලා තියෙනවා. නව මහ ඵල. පොල්, තල්, කිතුල් ඒ වගේ දේවල් තහනම්. ඊට අමතරව කොමොඩු, කැකිරි, පිපිඤ්ඤා, පුහුල්, ලබු ඒ වගේ දේවල් තහනම්. ඒවා තහනම් කරලා තියෙනවා කොස් සහිතව. එතකොට නමයක් තියෙනවා. අනුරූප කියලා කියහම කොස් වලට අනුරූපයි දූරියන් වගේ දේවල් ලිව්වත් එහෙනම් තහනම්. නමුත් අෂ්ටපාන හොඳයි. දියුල්, peer මේ වගේ දේවල් බෙලි වාගේ දේවල්, ওই ස්ට්‍රොබෙරි වාගේ දේවල්, වෙරළු වාගේ දේවල්, අෂ්ටපාන වලට අමතරව අනුරූප පාන හැටියට හදාගෙන වළඳන්න ගස් ලැබුවන්නාසි වාගේ දේවල් කැපයි. එහෙමනම් අර විදිහට රත් කරපු ගිලම්පසක් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ අනුමත කරන්නේ නැහැ. ඊළඟට පින්නතේ මේ මහාවග්ග පාළියේ මේ කාරණාව සඳහන් කරනවා. අනුජානාමි භික්කවේ අට්ඨපානානි. මහණෙනි මම දේශනා කරනවා මේ අෂ්ඨපාන වළඳන්න සුදුසුයි කියලා. එහෙනම් අෂ්ටපාන අපි දන්නවා. අනුජානාමි භික්කවේ සබ්බං පලරසං තපිත්වා සබ්බං පලරසං සියලු ඵලයන්ගේ රස කැපයි. තපිත්වා ධඤ්‍ය පලරසං මොනවද මේ ධඤ්‍ය පලරසං කියලා කිව්වේ? ධාන්‍ය පලරසයේ හැර අනිකුත් සියලුම පළතුරු වල යොෂ කැපයි කියලා දේශනා කරනවා. එතකොට ධාන්‍ය පළතුරු වලට අයිති වෙනවා කොස් අයිති වෙන්නේත් ඒ ගණේටමයි. එතකොට අපි කලින් දේශනාවෙත් සාකච්ඡා කළා ඔය මෝල්ට් වගේ දේවල්, බාර්ලි වගේ දේවල්, ලිස්ට් මෝල්ට්, වීවා, මයිලෝ ඒ වගේ දේවල් ධාන්‍ය වලින්ම හැදෙන නිසා ඒ දේවල් වළඳන්න තහනම්. ඒ කරුණු පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ නව මහා ඵල සහ සියලු එළවලු රස. අපි මුලින් සඳහන් කළා නව මහා ඵල මොනවද කියලා. ඒ නව මහා ඵල කැප නැහැ. සියලු එළවලු රසත් කැප නැහැ. එළවලු කොළ තඹලා ගත්ත වතුර, අල තඹලා ගත්ත වතුර, ඒ දේවල් එකක්වත් කැප නැහැ. එහෙනම් හවසට සුප් වාගේ දේවල් කැප වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා අනුජානාමි භික්කවේ සබ්බං පත්තරසං මහණෙනි සියලුම පත්‍රවල රසය කැපයි. යුෂය කැපයි. එළවලු පත්‍ර හැර අනිත් සියලුම පත්‍රවල යුෂ කැපයි කියලා දේශනා කළා. අනුජානාමි භික්කවේ සබ්බං පුප්ප රසං තපෙත්වා මදුක රසං සියලුම මල්වල රසය කැපයි. හැබැයි මදු මල් වල රසය කැප නැහැ කියලා කියන මොනවද මේ මදු මල් කියලා කියලා කියන්නේ? මදුක රසං. මදුක රසං කියලා කියන්නේ මී මල් වලට මී ගහේ තියෙන මල්. මී මල් රසය කැප නැහැ. අනික් මල් වල රසය කැපයි කියලා මෙතන දේශනා කරනවා මීපු රස විතරක් අකැපයි කියලා. මෙන්න මේ විදිහට පළ රස, පත්‍ර රස, පුෂ්ප රසය අනුමත කරලා විශේෂයෙන් උක්රසය භාග්‍යතුන් වහන්සේ කැප කරලම දේශනා කරලා තියෙනවා. උක්රස කියලා කියේ උක්ලීය මිරිකලා ගත්ත පැණි. හවසට හකුරු ගන්නකොට දේශනාම කරනවා පොල් හකුරු, තල් හකුරු, කිතුල් හකුරු වළඳන් දෙපා කියලා. එහෙමනොත් ශික්ෂාපදයේ බිඳිල යනවා පිළිගන්නව නම් උක් හකුරු විතරයි කියන කාරණාව දේශනා කරනවා. ඒත් ගිලන් කෙනෙකුට හපල වළඳන්න පුළුවන්. ගිලන් නැත්තම් මේ ශික්ෂාපදේ ආරක්ෂා කරනවා නම් දිය කරලා තමයි උක්කකෘත් වළඳන්න කියලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණාවත් එක සඳහන් කරනකොට බුලත් විට අන්තර්ගත වෙන්නේ එතෙන්ටම තමයි. එහෙනම් ඒ කාරණාවත් ආපහු ආපහු හිතන්න වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ දන්තකෝණ ශික්ෂාපදේ. අරිම වටින ශික්ෂාපදයක් විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කරන්න හදන හදන අයට. මොකද මේ දන්තකෝණ ශික්ෂාපදේ කියලා කියන්නේ? මෙතන පැහැදිලි කරනවා ආහාර අරගෙන දත් නොමැද්දොත් ශික්ෂාපදේ කැඩෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි කියලා. මොකද අපේ දත් ඇතුලේ හැම වෙලාවෙම ආහාර ගත්තාම දත් අතර සහ දත් ඇතුලේ මේ කෑලි හිර වෙනවා. කට හේදුවා කියලා සාමාන්‍යයෙන් ගැලවිලා යන ප්‍රමාණය අඩුයි. කොහොම හරි අතර හිර වෙලා තියෙනවා. පස්සේ වෙලාවක මතුවෙනවා. ආන් ඒ වෙලාවට දැනගෙන ගිලුණොත් ටිකක් ලොකු කෑල්ලක් දැනගෙන ගිලුණොත් ශික්ෂාපදේ කැඩෙනවමයි කියලා සඳහන් කරලම තියෙනවා. කෑල්ල දත ඇතුලේ තියෙනවා. ගැලවිලා ඇවිල්ලා නැහැ. මට දැනෙනවා කෑල්ලක් තියෙනවා කියලා. එක්ක මං ඕක දිවෙන් හාරනවා. දැන් එහෙම කරන්න ගිහිල්ලා මේ කෑල්ල මිරිකෙනවා. ආන් ඒ මිරිකිච්චහම මට දැනෙනවා දිව ඇතුලේ තිබිච්ච කෑල්ල මොකක්ද ඒකේ තියෙන රසය මට දැනෙනවා. දැන් ඒ රසය දැනෙන වෙලාවේ ඒ කෙල ටික ගිලුනොත් ඒත් ශික්ෂාපදේ කැඩෙනවා කියලා සඳහන් කරනවා. නොකඩෙන වෙලාවක් සඳහන් කරනවා කෑල්ලක් තියෙනවා ඊටාම චූටි කෑල්ලක් ඒක හපලා බැලුවත් ඒ කෑල්ලේ රසය දැනෙන්නේ දැනෙන්නේ නැහැ ඊටාම චූටි කෑල්ලක් එහෙම කෑල්ලක් ගිලිනොත් නම් නිදහසක් තියෙනවා අර විදිහට ගිලිනොත් නම් නිදහසක් නැහැ කියලාම දේශනා කරනවා ආන් ඒක පැහැදිලි කරනවා උදේට දැහැටි වළඳනකොට දත් මදිනකොට දැහැටි කූර සඳහා අරගත්ත කෝටුව අපි හපනකොට අරුණ නැగిලා තිබුණේ නැත්තම් සාමාන්‍යයෙන් මේ දවස්වල නම් අරුණ නැගෙන්නේ උදේ 5:54ට විතර. ඒ කියන්නේ අද 2018 12 වෙනි මාසේ 25 වෙනිදා. මේ දවස්වල උදේ 5:54 55 අතර කාලය වාගේ අරුණ නැගෙනවා. ආන් ඒ වෙලාවට කලින් මම එහෙම සඳහන් කළේ මේ දේශනාව විකාශනය වෙන්න තව මාස 4ක් 5ක් ගිහිල්ලා වෙන්න පුළුවන් නිසා. මේ පටිගත කරන කාලේ කාලයයි මම ඔය සඳහන් කළේ. දත්මදින්න ගිහිල්ලා දැහැටි කූර හපනකොට කෝටුවේ තියෙන ඉස්ම ටික ගිලුණොත් සඳහන් කරනවා ඒත් විකාල භෝජන ශික්ෂාපදේ කැඩෙනවා කියලා. ආන්ගේ පැතිනුත් පරිස්සම් වෙන්න ඕනේ. එහෙමනම් මේ ශික්ෂාපදේ රැකගන්න නම් ඒ ශික්ෂාපදේ පිළිබඳව කොච්චර කරුණු අපි දැනගෙන තියෙන්න ඕනේද? නොසලකා හැරිය යුතු ශික්ෂාපදයක් නෙමෙයි. ධාම සැලකිල්ලට භාජනය කරගත යුතු ශික්ෂාපදයක් තමයි මේ 6 වෙනි ශික්ෂාපදය. ඊළඟට පිළිතුරේ සඳහන් කරනවා මේ දත් අතර තියෙන ආහාර හැම වෙලාවෙම ආහාර අරගෙන පිරිසිදු කරන්න ඕනේ. ඒ කැබලි පසුව ගිලුණොත් ශික්ෂාපදේ කැඩෙනවා කියලා අපි සිහිපත් කළා. ඊළඟට පින්නතුනි එක භික්ෂූන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂූන් වහන්සේ වමාරලා කනවා. වමාර වමාර වළඳනවා. අපි දැන් මේ ශික්ෂාපදේ ගැන තවත් සඳහන් කරනකොට අපිට සමහර වෙලාවට මේ ආහාර උගුරට එනවා, ඉහළට එනවා කියලා දෙයක් වෙනවා. ඒක පාර්ති ඉහළ ඇවිල්ලා, තල්ලේ වැදිලා එහෙමම ගිලෙනවා. එහෙම ගිලුනොත් නම් ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මොකද හිතාමතා නෙමෙයි ආපු ගමන් යනවා. හැබැයි සමහර වෙලාවට අපි කියමුකෝ වමනේ දැම්මා වගේ කියලා. කටට මේනවනේ එතකොට. එහෙම ගිලුණොත් නම් ශික්ෂාපදේ කැඩෙනවා කියලාම සඳහන් කරනවා කට හොදලාම අයින් කරන්න ඕනේ ගිලින්නේ නැතුව. කටටම ආපු එක ආපහු ගිල්ලොත් ශික්ෂාපදේ කැඩෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා වතුර නැති තැනක දානි වළඳන්න වුණොත් වෙලාව පහුවෙන හින්දා වළඳන්නත් ඕනේ. නමුත් වතුර වතුර නැහැ. ආන් එහෙම දානි වළඳලා දෙතුන් පාරක් කාරලා කෙල ගහන්න කියලා සඳහන් කරනවා. මොකද අර උගුරේ තියෙන ආහාර රසය එළියට යන්නේ. ඊට පස්සේ වතුර කඩක් ගාවට ගියාට පස්සේ දත් මැදලා කට සුද්ධ කරගෙන පිරිසිදු වෙන්න ඕනේ. එතෙක් තමයි කාර්ලා කියලා ගහන්න කියලා සඳහන් කරන්නේ. ඊළඟට අපි සඳහන් කරමින් හිටියේ මේ වමාරලා වළඳන භික්ෂුන් වහන්සේ ගැන. සාමාන්‍යයෙන් වමාරා කන සත්තු අතර ප්‍රධාන තැනක් ගන්නවා ගවයා. දවල් තිස්සේ ආහාර අරගෙන පස්සේ එක තැනක නිදාගෙන වමාර වමාර ආපහු කනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ වමාර වමාර වළඳනවා. ආන් මේ පණිවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. මේ භික්ෂුව වමාරලා වළඳනවා. ඒක අපිට කරන්න බෑනේ. නමුත් එහෙම කරන්න පුළුවන් අය ඉඳලා තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කරුණාකාරණා විමසලා බැලුවා. බලහම මේ ආත්මයට කලින් එක දිගටම ආත්ම 500ක්ම මේ ස්වාමින් වහන්සේ ගව යෝනියේ තමයි ඉපදිලා තියෙන්නේ ගවයෙක් වෙලා. ආන් ඒ පුරුද්දට තමයි මේ මේ වමාරලා අනුභව කරන්නේ. ඒක නවත්තන්න බෑ. ආන් ඒකින්ද භාග්‍යතුන් වහන්සේ ඒකට ඉඩ දීලා තියෙනවා. රෝමන්ත වමාරා කැමරට පාලියෙන් කියන්නේ රෝමන්ත එහෙනම් මේ රෝමන්තක භික්ෂුවට විතරක් ඒ සඳහා අවසර දීලා තියෙනවා අපිට අවසර නැහැ රෝමන්තක භික්ෂුවට අවසර තියෙනවා අපිට නම් කිව්වම ආරණ්ඩත් වමාරණ්ඩත් බෑ ඒ ශරීර ස්වභාවයේ හැටියට ඒ අවසරේ භාග්‍යතුන් වහන්සේ දෙනවා අනිත් අයට උගුරෙන් උඩට આવොත් ඒක ගිලින්න බෑ කියලා සඳහන් කරනවා ඊළඟට තවත් විශේෂ කාරණාවක් සඳහන් කරනවා පාචිත්‍ය පාළි අට කතාවේ එතන සඳහන් කරනවා අපි අර මුලින් සඳහන් කරපු කාරණාව ආහාර එකපාරම උඩට ඇවිල්ලා තල්ලේ වැදලා ගිලුනොත් ආපත්‍යක් නැහැ. නමුත් කටටම ඇවිල්ලා ගිලුනොත් ආපත්‍ය වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට මේ දත් අතර තියෙන ආහාර කැබැල්ලක රසය ගිලුනොත් ආපහු ශික්ෂාපදේ කැඩෙනවා කියලා අපි ඒ කාරණා මුලින් සිහිපත් කළා. ඊටාම සියුම් කැබැල්ලක් ගිලුනොත් නම් ශික්ෂාපදේ කැඩෙන්න බලපාන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒක ඊටාම සියුම් කැල්ලක්. ඉතින් ඒක කොයිතරම් සියුම්ද කියන කාරණාව සඳහන් කරන්නේ ඊටාම සියුම් කැබල්ලක් බව සිහිපත් කරනවා. එහෙමනම් මේ විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව මනාව සිල් ආරක්ෂා කරන කෙනෙකුට කොච්චර දේවල් දැනගන්න තියෙනවද? මේ ශික්ෂාපද දන්නේ නැතුව අපි සිල් ආරක්ෂා කළාට සිල් රැක්ක ආරක්ෂා කළා කියලා හිතාගෙන හිටියට අපි දන්නේ නැතුව සිල් බිඳිලා තියෙනවා. අපි මේකේ දෙවැනි දේශනාවේදී ආන් එහෙම දැනගෙන නොදැනගෙන සිල් බිඳින හැටි විශේෂයෙන් මේ ශික්ෂා පදේ කැඩෙන හැටි සාකච්ඡා කරලා තියෙනවා. අන්න ඒ නිසා අපිට ගොඩක් පරිස්සම් වෙන්න වටිනවා. මොනවා කරගන්න බලාපොරොත්තු වෙනවනම්ද නිවන් දැකීම උදෙසා සිල් රකින්න බලාපොරොත්තු වෙනවනම් මේ කරුණ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ මේ සාකච්ඡා කරන්නේ. කීටාගිරි සූත්‍රයේ ඇසුරෙන් කරන දේශනාවට සමගාමීව තමයි මේ කරුණු ටික පැහැදිලි කළේ. කීටාගිරි සූත්‍ර දේශනාවෙන් විශේෂයෙන් විකාල භෝජනය පිළිබඳවයි කතා කරන්නේ. මහණෙනි රාත්‍රී ආහාර ගැනීමෙන් වළකින්න. එහෙම නැත්නම් තුන් වේලෙන් එක වේලක් අත්හරින්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. තුන් වේලෙන් එක් වේලක් අතහරින්න. ඊට පස්සේනේ අස්සජීපුණබ්බසක භික්ෂූන් සඳහන් කළේ තුන් වේලෙන් එක වේලක් අතහැරලා නෙමෙයි තුන් වේලම වළඳලායි අපි ආනිසංස පහක් ලැබුවේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තුන් වේලෙන් එක වේලක් අත්හැරියාම ආනිසංස පහක් ලැබෙනවා කියලා. අර භික්ෂුන් වහන්සේලා සඳහන් කළා අපි තුන් වේලම වළඳලායි ආනිසංස ලබන්නේ කියලා. ආන් මේ කාරණාව පැහැදිලිකරන භාග්‍යතුන් වහන්සේ කරුණ දේශනා කළා. ආන් මේ කරුණ අතර මේ කරුණු ටික සංසාරයෙන් එතර යන්න සිල් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන අපිට බොහොම වටිනවා 6 වෙනි ශික්ෂාපදේ රැකගන්න. එහෙමනම් ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා කීටාගිරි සූත්‍රය ආශ්‍රයෙන් සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. තවත් දේශනා කීපයක් මේ සූත්‍රය අවසන් කරන්න අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන්